විශාඛා මහත්මියට තව යමක් කියන්න තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ මට මැසේජයක් හම්බුණා මේ අත උස්සන්න අර මේ අන්මියුට් කරන්න පුළුවන් වෙන්න කියලා. මේ ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දීපු පිළිතුර මට තේරෙනවා. මට ඒ ගාමම තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් දෙක්මන්ට. ආ අහන්න. ස්වාමී ඔව් ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෙමෙයි බැලුවාම මේ දැන් ඔය ඔය තේමාව අද කතා කරන දැන් රටේ තත්ත්වය ගැන අපිට මේ ඉමෝෂන් ඒ කියන්නේ හිතන එක එහෙම ඔබ වහන්සේ කියනවා වගේ එහෙම අවසන් බලවේග එහෙම වුණාම දැන් තව එකක් වෙන දෙයක් තමයි මේ ස්වාමීන් වහන්සේ දැන් මිනිස්සුන්ගේ ශක්තිය දැන් දැන් කලකිරීමට දුකට තරහටපත් වුනහම මිනිස්සුන්ට කෙලින් හිතන්න බෑ අර මේ අකුසල තියෙනකොට ව්‍යාකූල වෙනවනේ අපේ තියෙන ශක්තිය නැති වෙනවනේ. ඉතින් ඒකත් එක ප්‍රෝගයක් තමයි දැන් ඔය ස්පෝර්ට්ස් කරනකොට එහෙම අර කේන්ති ගස්සලා මේ ජයගන්න බලනවනේ. ඒ වගේ ටැක්ටික් එකක් වෙන්න පුළුවන් නිසා අපි මනෝවිද්‍යාත්මක උපක්‍රම කරනවා ආචාර විද්‍යාත්මක සංස්කෘතික විවිධ පැතිවල විවිධ පැතිවලින් ඒකට පාශීලිව ප්‍රයත්න කරනවා. ඔබ වහන්සේ අර ධර්මදේශනාවල කියාගෙන වගේ අර ආත්ම ආත්ම අර්ථයම නිතරම තවත් අපි ශක්තිමත් වෙන්න ඕන මේවායින් හිත කිලිටි කරගන්න නැතුවම යන්න කියන එක තමයි මට විතරක් මදි අර දැන් කාලිංග මහත්මයා කිව්වා වගේ අපි ශක්තිමත් වෙන අතරතුරේ අර සමාජය සකසන්න ඒ අනර්ථය වළක්වන්නත් යමක් කරන්න වෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ.